විජේදය කුමරුන් සයදෙනා සහ කර්ණවැහිමියා පන්සේයක් රහතුන් වහන්සේලාට වාසෙට්ට සූත්‍රය දේශනා කරමින් ආනන්ද හිමි දිනයේ කටයුතු ආරම්භ කරයි. තරුණ බ්‍රාහ්මණයින් දෙදෙනෙකු සිටියා. එක් අයෙකුගේ නම වාසෙට්ට, අනෙක් තැනැත්තා භාරද්වාජී කෙනෙක්. බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද කියලා මේ දෙදෙනා සංවාදයක් ඇරඹුවා. භාරද්වාජ කීවා කෙනෙකුගේ පවුල කුලය අනුව තමයි එය තීරණය කරන්නේ. Tamanගේ රුධිර પરම්පරා හතක් ඇතුළත වෙනත් කුල හා මුහු වී නැත්නම් කෙනෙක් බ්‍රාහ්මණ වෙනවා කියා. නමුත් වාසෙට්ට කීවා මා එකඟවන්නේ නැහැ. කෙනෙකුගේ ක්‍රියාවන් යහපත් නම් රාජකාරී යුතුයකම් ඉටු කරනවා නම් ඒ තැනැත්තා තමයි බ්‍රාහ්මණ කියා ඔහු කීවා. දෙදෙනාම තම තමන්ගේ මතවල එල්බ සිටියා. දෙදෙනාටම තමන් හරි බව තහවුරු කරගන්නට බැරි වුණා. අපි කාගෙන් හෝ උපදෙසක් ගමු. ගෝතම කියා තවුසෙකු ඉන්නවා. ඒ ශාක්‍ය වංශික කුමාරයා උතුම් ජීවිතය ගැන උගන්වනවා. එවන් සාන්තුවරයෙකු දැකීමත් යහපත්. අප මේ ගෞතම කියන තාපසතුමා වෙතට ගෙහින් මේ ප්‍රශ්නය විසඳා ගනිමු යැයි වාසෙට්ට යෝජනා කළා. ඉතින් මේ තරුණයන් දෙදෙනා ඒ තාපසතුමා සොයා ගියා. හමු වූ විට ඊතා විනීතව ගෞරවයෙන් ආචාර කළ පසු වාසෙට්ට කතා කළා. ස්වාමීනි අප දෙදෙනාම සාම්ප්‍රදායික උගැන්වීම් අනුව යන සිසුන් අප දෙදෙනාටම වේදේ පිළිබඳ මහා දැනුමක් තිබෙනවා. එසේ වුවත් ගෝතමේනි අපට එකඟ විය නොහැකි ප්‍රශ්නයක් තිබෙනවා. එනම් බ්‍රාහ්මණේකු වන්නේ කෙසේද යන්නයි. ඒ නිසා කරුණා පෙරදරිව අපට බ්‍රාහ්මණේකු වන්නේ කෙසේද වටහා දෙන්න. බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා. ජීවත් වෙන නොයෙකුත් සත්වයන් අතරේ විවිධාකාර සත්ත්ව වර්ග සිටිනවා. ගස්වැල්, තනකොළ, කුරුමිනි, සතුන්, සිව්පාවුන්, උරගුන්, මත්ස්‍යයින්, ජලජ සත්වයින්, කුරුල්ලන් හා පියාඹා යන වෙනත් සතුන්ගත් විට ඔවුන්ගේ වර්ගීකරණයක් දක්නට ලැබෙනවා. කෙසේ වුවත් මිනිස් සතුන් අතරේ එහෙම වර්ග කිරීමක් නැහැ. ඇත්තේ එකම වර්ගයයි. ගෙල සිට යටි කුස දක්වාත් උඩ හිස සිට ධන හිස දක්වාත් පිටුපස සිට පපුව දක්වාත් මිනිස් සත්වයන් එකම જાතියක් මිනිසුන් අතර වෙනසකට ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාකලාපයයි මිනිසෙකු ගොවියෙකු වූ විට ඒ නැත්නම් වෙනත් කර්මාන්තයක නියැලමින් ජීවත් වන විට වෙළඳාමෙන් හෝ අන් අයට සේවය කිරීමෙන් වැටුපක් ලබන විට ඒ අයව ඒ නියැලෙන රැකියාවේ නමින් හඳුන්වනවා ඒ අයට බ්‍රාහ්මණ කියා කියන්නේ නැහැ. කෙනෙක් හොරෙක් විය හැකි, සොල්දාදුවෙකු විය හැකි, පූජකයෙකු හෝ රජෙකු විය හැකි. ඔහුව හැඳින්වෙන්නේ ඒ කරන ක්‍රියාවෙන්. කෙනෙකුගේ මව නිසා හෝ පරපුර නිසා හෝ කෙනෙකු බ්‍රාහ්මණයෙකු ලෙස හඳුන්වන්නේ නැහැ. කෙනෙකුට ගෞරවයෙන් ශ්‍රීමත් යයි ආමන්ත්‍රණය කළ පළියට ඔහු පුරුදු ගතිවලින් හා බැඳීම් වලින් මිදී නැහැ. කෙනෙක් බැඳීමෙන් හා උපාදානයෙන් නිදහස් නම් ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙකයි මා හඳුන්වනවා. පහත සඳහන් තැනැත්තන් මා බ්‍රාහ්මණයෝ ලෙස හඳුන්වනවා. කෙනෙක් සියලු බන්ධන වලින් මිදුණා නම් තව දුරටත් තැවීමක් නැත්නම් කෙනෙක් අවිද්‍යාවෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා නම් ඔහු බ්‍රහ්මණේ එමෙන්ම කෙනෙක් බාධක හැරදා විමුක්තිය ලබ්දේ නම් කෝප නොගන්නේ නම් නිന്ദා අපහස විඳ දරා ගන්නේ නම් උපේක්ෂාවම තම ශක්තිය කරගන්නේ නම් ඔහුද බ්‍රාහ්මණේ කෝපය හා අවිද්‍යාවෙන් මිදුනේ නම් හික්මීමේ හා නිර්මල ක්‍රියාවේ බලය පමණක් ඇතනම් දුසිරිත් ගති නැත්නම් යලි උපතක් නොවේ යයි හෙතෙම බ්‍රාහ්මණයෙකයි මා හඳුන්වනවා. ඉඳුරන්ගේ ආශාවන්ගේ මිදී ප්‍රඥාවෙන් අගතැන්පත් වී නම් නිවැරදි මාර්ගය තෝරා ගනී නම් ඔහු බ්‍රාහ්මණයෙක්. අන් අය හා අනවශ්‍ය ලෙස මුසු නොවේ නම් භීෂණ ක්‍රියා නොකරයි නම් ඔහුද බ්‍රාහ්මණයෙක්. කෙනෙකුගේ ආශාව වෛරයත් උඩකු බව හා ඊර්ෂ්‍යාව නැති වී නම් සත්‍ය ඕත් අරුත්බර වූත් වදන් කතා කරයි නම් ඔහු බ්‍රාහ්මණේ කිසි විටක සොරකම් නොකරයි නම් මිලොවින් හෝ පරලොවින් කිසිවක් බලාපොරොත්තු නොවේ නම් සැක නැත්නම් මරණයෙන් පසු මිදුනේ නම් ඔහුද බ්‍රාහ්මණේ කුසල් අකුසල් දෙකින්ම ඔබට ගියේ නම් ඔහුද බ්‍රාහ්මණේකි ශෝකයෙන් හා කෙලෙසුන්ගෙන් මිදී නිර්මල වී නම් සෝවාන් මාර්ගයෙන් හෝ එයින් ඔබ්බට ගියේ නම් භාවනානුයෝගී වෙයි නම් විරාගී හා සැක රහිත වේ නම් ඉඳුරන් පිනවීමෙන් ඈත් වේ නම් යලි යලි ඉපදීමේ භව චක්‍රයෙන් මිදුනේ නම් ඔහුද බ්‍රාහ්මණේකි සියලු තණ්හා නැති වී නම් ව්‍යාපාදයෙන් තොර වී නම් සියලු සතුන් ඇති වෙන නැති වෙන හැටි තේරුම් ගනී නම් කිසිදු බැඳීමකින් තොරව විමුක්තිය ලද්දේ නම් ඒ තැනැත්තාද බ්‍රාහ්මණෙක් වෙයි. සියලු තනතුරු නම් ගොත් හා ජාතීන් පාරම්පරික වදන් පමණයි. බොහෝ කාලයක් තිස්සේ අනුවන වූ මිනිසුන්ගේ මනස්හි මේ මුසා විශ්වාසයන් ගැඹුරට கிඳා බැස තිබුණා. මෙවන් අනුවන මිනිසුන් තවමත් කෙනෙක් උපතින් බ්‍රාහ්මණ වේයයි කියති. කිසිවෙකුත් උපතින් බ්‍රාහ්මණයෙකු නොවේ. කිසිවෙකුත් උපතින් වසලයෙකුද නොවේ. කෙනෙක් බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ කරන කියන දේ නිසාය. නුවණැති මිනිස්සු ක්‍රියාවන් තත්වාකාරයෙන්ම දකිති. ඒ අය කර්මය හා ඵලය දනිති. ඔහු පටිච්ච සමුප්පාදය දනිති. ලෝකේ පැවතෙන්නේ හා නැතිවෙන්නේ හේතු සහිතවයි. සියලු සත්වයන් එයට බැඳී සිටිති. බ්‍රාහ්මණයෙකු වන්නේ හික්මීමෙන් සම්මා ආජීවයෙන් සහ ආත්ම සංයමේනි මේවා බ්‍රාහ්මණයෙකු වීමේ ගුණධර්මයි. වාසෙට්ට භාරද්වාජත් බුදුන් වහන්සේට කියා සිටියේ ගරු ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ අපට සත්‍ය තේරුම් කර දුන්නා. ඒ හේන් අපි ඔබ වහන්සේ සරණ යමු. ඔබ වහන්සේගේ ධර්මය සරණ යමු. ඔබ වහන්සේගේ සංඝයා වහන්සේ සරණ යමු. ගරු ගෞතමයන් වහන්ස අප උපාසකයන් ලෙස පිළිගනිත්වා. මේන් පසු අප හැමදාටම ඔබ වහන්සේගේ සරණ යන්නෙමු. ආනන්ද හිමි සූත්‍රය අවසන් කර මුලසුනෙන් ඉවත්වද්දී මහා කස්සප හිමි යමේරුකාව නාද කරයි. ඒ ගැඹුරු හඬ පහතනින් නේපුරා රැව් පිළිරැව් දෙයි. අද රාත්‍රියේ රැස්වීම මෙපමණයි. යලි අලුයම හමුවෙමු. ඔබ වහන්සේලා හැම දිනාටම සුබ රාත්‍රියක් වේවා. 500ක් රහතුන් වහන්සේලා ශාලාවෙන් නික්ම යති. තවදුරටත් සාකච්ඡා කිරීමට අනුකාරක සභාව මහා කස්සප හිමියන්ගේ ගුහා මැදිරියට යයි. හැමදෙනම සුවපහසුව හිඳගත් පසු මහා කස්සප හිමි කතා කරයි. ආනන්ද හිමියනි මා හිතන්නේ ඔබත් ඔබේ ඥාතීනුත් කතාවට පිවිසෙන්නේ මෙතනදීය කියා. උපාලි හිමියනි ඔබත් පිවිසෙන්නේ මෙතනදී. ඔබ හැමට ගරු බුමුන් දරා ගන්නට සිදුවන්නේ මෙතනදී නේද? ආනන්ද අනරුද්ධ බද්දිය සහ උපාලි යන හිමිවරුන් සැහැල්ලුවෙන් සිනාසෙන්නේ Taman මේ කතාවටම එළඹෙන තැනට ලකලෑස්ති වෙමිනි. ශාසනයට ඇතුළු වීම ගැන ඔබේම පුවතින් ආරම්භ කරන්නට කැමැති කවුද? යැයි රහතුන් වහන්සේලා සතර දිනාගෙන් මහා කස්සප හිමියෝ විමසති. වැඩිමහලු වූ භික්ෂූන් වහන්සේලා සතර දෙනා එකිනෙකා දෙසම බලති. මා හිතන්නේ මේ සන්ධ්‍යාවේ ආනන්ද හිමියන්ට මද විවේකයක් දිය යුතු බවයි. මම කතාව කීම අරඹන්නම්. යැයි බද්දේ හිමි පිළිතුරු දෙයි. බුදු හිමියන් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කපිලවස්තුවෙන් පිටව රජගහනුවර දෙසට ගමන් ගත්තා. කෙසේ වුවත් ඒ යන මග මල්ල රජදහනේ අනුප්‍රිය අඹ උයනේ විවේක ගන්නට නැවතුණා. මේ සමයේම වාගේ සුද්ධෝදන රජතුමා ශාක්‍යයන් කැඳවා කීවා මා පුතුන් දැන් සම්මා සම්බුදු වූ හේන් හැම රජ පවුලකින්ම කුමාරයෙකු බුදු හිමි හමුවේ මහානවිය යුතුය කියා ශාක්‍ය වංශයේ නායකයන් එකඟ වෙලා ඉක්මනින්ම කුමාරවරු සිය ගණනක් අනුපිය අඹවණයට ගොස් මහාන වුණා මෙයින් පසු ඉක්මනින්ම තම පුතුන් ශාසනයට පුදකල ඇතැම් ශාක්‍ය පවුල් තේරුම් ගත්තා ආනන්ද අනුරුද්ධ බද්දිය බගු කිම්බල හා දේවදත්ත යන කුමාරවරුන්ගේ පවුල් වලින් කිසිවෙක් රජතුමාගේ කැමැත්තට ඉඩ දී නැති බව ඒ පවුල් වලින් කවුරුවත් මහාන වීමට ගිහින් නැහැ මේන් අනෙක් පවුල් වල අය සිය අමනාපය හා කෝපය පෑවා යයි බද්දිය හිමි කියයි මෙවිට උපාලිහිමි කතා කරයි. රජතුමාගේ එල්ලීමට ඒ තරුණ කුමාරවරුන් මහාන නොවීම ගැන ඒ අයට දොස් කියන්නට බෑ. අසූ වියති සුදවුන් රජු තවදුරටත් රජකම් කළේ නැහැ. ඒ වන විට නාම මාත්‍රයෙන් පමණයි රජ වී සිටියේ. අනෙක් කුමාරවරුන් තම තමන්ගේ සතුට සෙවීමේ ලෝකයන්හි සැරිසරමින් පිටත සිදුවන දේවල් ගැන කිසිම දැනුමක් නැතුවයි සිටියේ. රාජධානියේ සිදුවන දේවල් ගැන ඔවුන්ගේ සිහියේ තිබුණේ නැහැ. ඒකට වගකීව යුත්තේ ඒ අයගේ පවුල්වල වැඩිහිටියන්ම තමයි. ස්වාමීනි, මා දන්නවා ඔබ වහන්සේ අපට දොස් නොකියන බව. හරියට හරි මා මාලිගා බිත්ති වලින් පිටත කිසිම දෙයක් ගැන හාන් කවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ. අපි අපේම ලෝකවල සිරවිලා සැපයෙහි ගැලෙමින් සිටියා විතරයි. ඒ සිදු වූයේ කොතරම් කාලයකට ඉහත වුණත් මට තාම ඒක මතකයි. අනුරුද්ධ හිමි පවසයි. ඒක අව탁සේරුවක්. මා තමා කුඩා වියේ පටන්ම අනුරුද්ධගේ සමීපම මිතුරා. මේ මොහොතේ උන්වහන්සේ ගැන එක්තරා කතාවක් කීම උචිතයයි සිතනවා. බද්ධිය හිමි නිහඬව සිනාසී කියයි. තම ඥාතිවරයා හෙළි කරන්නට යන්නේ කුමන කතාවදයි දන්නා බැවින්දෝ අනුරුද්ධ හිමි සිනාසී මේ කතාව අපේ බුදු හිමියන්ගේ ජීවිතයට අදාළද යයි විමසයි. කෙසේ වුවත් කියමින් බද්ධිය හිමි කතාව ආරම්භයි. ඔබ සඳහන් කළ කුමාරවරුන් 6 දෙනා මමත් අනුරුද්ධත් ඇතුළුව දිනක් පන්දු කෙලියෙහි යෙදී සිටියා. මාහැර අනෙකුත් අය එතකොට ඊටාම ලාබාලයි. වයස 9ක් හෝ 10ක් විතර ඇති. අපේ ඔට්ටුවම තමා පෙරදින අය කැවුම් ගෙනවිත් දෙන්න ඕනේ. මේ අවස්ථාවේ අනුරුද්ධ දිගින් දිගටම පෙරදුනා. ඒ හැම වතාවකම සේවකයෙකු වැව්වා මවගෙන් කැවුම් ගේන්න. හතරවැනි වතාවටත් සෙල්ලමින් පෙරදුනාට පස්සේ මවට තවදුරටත් කැවුම් එවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඈ කැවුම් නැති බවට පණිවිඩයක් එව්වා. අනුරුද්ධට කැවුම් නැහැ යන එක තේරුණේ නැහැ. ඔහු හිතුවේ මේ අලුත් කැවුම් වගේක් කියා. ඉතින් සේවකයාට කීවා නැති කැවුම් ගෙනවිත් දෙන්න කියා. අනුරුද්ධගේ මව හොඳින්ම දැන සිටියා අනුරුද්ධ නැති කියන වචනය නොදන්නා බව මොකද හැම විටම හැම දෙයම ලැබී තියෙන නිසා රාතුන් වහන්සේලා මේ පුවත ඇසීමෙන් සිනාසෙයි අනුරුද්ධ හිමියන්ද සිනාසී වැඩහිඳි අනුරුද්ධ හිමිගේ මව සිටුවා කුමාරයාට නැති යන වචනේ අරුත උගන්වන්නට ඕන කියලා එහෙම හිතලා හිස් රන් තලියක් වැස්මකින් වසා නැති කැවුම් කියා අප සෙල්ලම් කරන තැනට එව්වා. එතැනදී එය ඇරලා බැලුවාම හොඳම රසම කැවුම් වලින් රන් තලිය පිරී තිබුණා. පෙර භවයක අනුරුද්ධ කුමාරයන් කළ පිනක මහිමය නුවර දොරටු පාලක දේවතාවුන් දැන සිටි නිසා මේ තලිය කැවුම් වලින් පිරෙව්වා. යැයි බද්දිය හිමි කතාවේ ඉදිරියේ පවසයි. පින්වන්ත කුමාරයා කියා උපාලි හිමි පවසන්නේ සිනාසෙමිනි. ඇත්තෙන්ම වාසනාවන්තයි බද්දේ හිමි ප්‍රකාශ කරයි. අනුරුද්ධ රන්තලිය විවර කරලා අපට මේ නැති කැවුම් දුන්නා. අපි කවදාවත් මේ නැති කැවුම් කාලා නැහැ. ඉතින් අනුරුද්ධට මෙය ප්‍රහේලිකාවක් වුණා. මාලිගයට ගිහින් මවගෙන් ඇසුවා මෑණියනි ඔබ මට ආදරේද? "ඕ පුතේ, මගේම පණටත් වඩා" කියා මව කීවා. එවිට මේ හුරතලයට හැදුන දරුවා කීවා, "එහෙනම් මීට කලින් ඇයි නැති කැවුම් දුන්නේ නැත්තේ? මින් පස්සේ මට වෙන මුකුත් එපා. නැති කැවුම් විතරයි ඕනේ." කියා කීවා. අනුරුද්ධ හිමිගේ මෑණියන් සේවකයා කැඳවා ඇසුවා මේ රන්තලියේ මොනවත් තිබුණාද මා එය දෙනකොට හිස්නේ කියා සේවකයා කීවා කුමාරවරු රන්තලිය විවර කරනකොට එය ඇතුලේ පිරෙන්නෙම කැවුම් තිබුණා ඒ තරම් ලස්සන කැවුම් මා මේට පෙර දැක නැහැ කියා ඒ වගේ හොරතලයට හැදුන කුමාරයෙක් කොහොමද භික්ෂු ජීවිතයකට ඇතුළත් වුනේ මහා කච්චායන හිමි විමසයි මම දන්නේ නෑ අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. අපේ පවුලෙන් කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුළත් විය යුතුය කියා මගේ අයියා මහානාම කුමාරයා කීවාම මන් දැනගෙන හිටියේ නැහැ. ඔහු මේ කියන්නේ මොකක්ද කියාවත්. ඒ වනකොට නම් මට ටිකක් වයසයි. මේ කතාව අසන රහතුන් වහන්සේලා හැම දිනාසේම අනුරුද්ධ හිමියෝද සිනාසිතී. මං හිතුවේ අද අපි බොහොමන් ලබනවා කියා මේ දේවල් හෙළිදරව් වේවි කියානම් මා සිතුවේ නැහැ. මහා කස්සප හිමි සිනාසිතී. අනුරුද්ධ හිමියනි කතාවේ ඉතිරිය පවසන්න. ඉතින් මා සොයුරු මහා නාම කුමාරුගෙන් ඇසුවා මහාන වෙනවා කියන්නේ මොකක්ද කියා මගේ සොහයුරා කීවා මහාන වෙන අය හිසත් රැවුලත් බානවා පඩු පෙව් රෙදි අඳිනවා පැදුරක නිදනවා පිඩු සිගා යනවා කියා මං හොඳටම බය වුණා මං කීවා අනේ එහෙමනම් මට මහාන වෙන්නට බෑ කියා මහානාම කුමරු සිතා බලා කීවා එහෙමනම් මේ දේශේ පාලනය කරන මිනිස්සු ගැන ඉගෙන ගන්න වී වපුරා අස්වැන්න නෙලන හැටි ඉගෙන ගන්න, තව නොයෙකුත් දේ ඉගෙන ගන්න කියලා. මා කීවා ඔබ ඔය කියන හැටියට නම් ඒ කටයුතු වල කෙලවරක් නැහැ. ඔය දුක් කරදර හැරුණකොට විනෝද වෙන්න වෙලාවක් තිබෙනවාද කියා මහා නාම කීවා ඇත්ත තමයි මේ ගිහි ජීවිතේ කටයුතු වලත් කෙලවරක් නැහැ. අපේ පියවරුන් මුතුන් මිත්තන් ඒ වැඩ කරන අතරේම මිය ගියා. අපේ දෛවයත් ඉතින් ඒකම තමයි. අඩුම තරමින් අප දෙදෙනාගෙන් එක් අයෙකුට එහෙම වෙන්න වේවි. අනෙකාට මහන වී නිවන් දකින්නට අවස්ථාව තිබෙනවා කියා. මට එක්වරටම වැටහුණා මේ ජීවිතේ කටුක බව. යථාර්ථයෙන් මිදෙන්න හොඳම විදිය නම් මහාන වීම හොඳයයි සිතුණා. ඉතින් මම කිව්වා එහෙනම් සොයුර ඔබ දැනටම ගිහි දිවිය ගැන දන්නවා නම් මාලිගයේම රැඳෙන්න. අපේ දීපල පාලනය කරන්න. මන් ගිහිගේ හැරදා බුදු හිමියන් සමග තවුස් දිවියක් ගෙවන්නම් කියා අනුරුද්ධ ඔබ එතකොට හරිම ලාමකයි. ඒ වතාවේ මොනවා කීවාද කියාවත් ඔබට තේරුමක් නැහැ. යයි බක්කුල හිමි පවසයි. සමහර විට මා නොදැන සිටින්නට ඇති සමහර විට දැනගෙන සිටින්නටත් ඇති මා ගත යුතු මාර්ගය මෙය තමා කියා මට ඇතුළතින්ම හැඟුණා. ඉතින් මට මහාන වෙන්නම හිතුණා. යයි අනුරුද්ධ හිමි පවසයි. මම මෑණියන් වෙත ගිහින් මගේ තීරණය හෙළි කළා. ඈමයට එකහිලාම විරුද්ධ වුණා. මට අවසර දුන්නේම නැහැ මහාන වෙන්න. ඇය රජතුමාගේ විධානය ගණන් ගත්තේත් නැහැ. ඈමට හරිම ආදරය කළා. මා හෝ සොහොයුරා ගිහිගෙන් නික්ම යාම ඈ ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවේ ඇසුවාම ඈ කීවා යෝ රජ තනතුර දරන බද්දියත් මහාන වෙනවා නම් මට අවසර දෙනවා කියා මා ශාක්‍ය වංශයේ පාලන කටයුතු භාරව සිටින නිසා මා මහාන නොවේය කියා අනුරුද්ධගේ මෑණියන් සිතුවා. මේ විදියට අවසර දීම ඈ හරිම සූක්ෂම විදියටයි කළේ යැයි බද්දිය හිමි පවසයි. මා ඒ මොහොතේම බද්දිය වෙතට ගිහින් කීවා මගේ මහානවීම රැඳෙන්නේ ඔබ අතේය කියා ඔබ එක එල්ලේම කීවා ඔබට කැමැත්තක් කරන්න මාව මේකට ඈඳ ගන්න එපා කියා ඒ මොහොතේ බද්ධිය, බලය හා සැප සම්පත් සහිත ජීවිතයකට ඇලිලා ගැලිලා හිටියේ. ඒ නිසා ඔහුට ඒ සේරම දමා යන්නට හිතුනේ නැහැ. නමුත් මම තදින්ම කියා සිටියා මහාන වෙමු කියා. ඔහු බෑ කියද්දී අන්තිමේදී මං කියා සිටියා වසර 7ක් හිඳිමු කියා. අවුරුදු 7ක් යනකොට ඔහු රජකම හැරදා දිගටම මහන වී සිටීය කියා මං හිතුවා. ඒ වෙලාවේ මා මවිත කරමින් ඔහු කීවා ඒ තරම් කල්නම් ඉන්නට බෑ කියා. එහෙනම් අවුරුදු 6ක් ඉමු යයි මම කීවා. අනුරුද්ධ හිමියන්ගේ තිබුණු උත්සාහයට නම් මා ගරු කරන්නට ඕනේ. ඔහු මට බොරුලක් දුන්නේම නැහැ. ඔහු ඉල්ලූ කාලය කෙමෙන් වසර 5ට පහෙන් හතරට අඩු කළා. අන්තිමේදී වසරකට බැස්සා. යයි බද්දේ හිමි පවසයි. මම බද්දයට කියා සිටියා මට බලා එන්න බැරි බව. අන්තිමේදී මාස 7කට බැස්සා. ඊළඟට 6 මාසකට, 5 මාසකට, 4 මාසකට, 3 මාසකට, දෙමසකට එක් මසකට ඒත් ඔහු නැවතුනේ නැහැ. මා නිසා ඔහු වෙහෙසටපත් වන්නට ඇති. ඔහුගේ අවසාන ඉල්ලීම උනේ සද්දිනයි. අන්තිමේදී භද්දිය හිමි ඊට එකඟ වුණා. රාජ්‍ය කටයුතු ඥාති සොහොයුරු මහානාමට පවරා දීමට සතියක්වත් ගත වෙනවා. ඒ සතිය තුල සියලු සැප සම්පත් විඳමින් ඉඳුරන් පිනවීමට අපි හිතුවා යයි බද්දිය හිමි සිනහවකින් මෝසරසාගෙන කියයි. අප කුමාරවරුන් සය දෙනා හෙටක් නැතුවක් මෙන් දින හතක්ම ඉඳුරන් පිනවමින් කල් ගත කළා යැයි ආනන්ද හිමි පවසයි. අපි කපිලවස්තුව හැර යන විට ඇත් අස් රිය පාබල සේනාවන් අපව දේශ සීමා මායිම දක්වා පෙරහරින්ගෙන ගියා. ඒ අය ආපසු හැරී යද්දී අප හය දෙනා එක්ව මල්ල රාජධානිය දිසාවට ගමන් කළා. ඒ තමා අපේ අබිනික්මනෙහි මුල්ම පියවර යයි අනුරුද්ධ හිමි පවසයි. දෙවැනි පියවර තමා අපේ අගනා රන් මිනි මුතු මැණික් රිදී අබරණ හා වටිනා සලුපිලි සේරම උනා කසාවත් හැඳීම අපේ සියලු දේ මල්ල කළා උපාලි අතට දී කීවා උපාලි පෙරලා නුවරට යන්න අපට මේ කිසි දෙයක් දැන් පළක් නැහැ මෙයින් ඔබට ජීවිතාන්තය දක්වා යහතින් ජීවත් විය හැකි බද්ධිය හිමි පවසයි. නමුත් මට පුළුවන් උනේ නැහැ මේ අය හැර යන්න. මා පොළවේ හැපෙමින් ඇඬුවට පළක් උනේ නැහැ. අන්තිමේදී කුමාරවරුන් මට කන් නොදුන්නාම මන් නැගිට කඳුලෙන් බරව ඒ හැමට වැඳ පෙරලා නිවහනට එන්නට පිටත් වුණා. ටික දුරක් යද්දී මට සිතුණා මා ආපසු මේ වස්තුව පොදි මැදගෙන ගියොත් මගේ ශාක්‍ය වංශික හාම්පුතුන් සිතාවේ මා ඒ කුමාරවරුන් මරා ඒ අයගේ වස්තුව පැහැරගත්තාය කියා. එහෙම අරගෙන ධනවත් වෙලා එනවාය කියා. කොහොමටවත් මම කරනවෑමියෙකු විතරයි මා ළඟයි දැලිපියේ ඇත්තේ කියා මේ විදියට දුරදිග සිතා බලා මං සේරම වස්තු පොදිය ගසක එල්ලා මටම කියාගත්තා දැන් හරි මං මේ සේරම පිනට දුන්නා මට කුමාරවරුන්ට එක් වෙන්නට දැන් පුළුවන් කියා උපාලි හිමි පවසයි උපාලි ආපසු දුර තියා එනවා මන් දැක්කා හැබැයි දෑත හිස් මං මුලින්ම හිතුවේ උපාලි සොර මුලකට හසුවන්නට ඇත්ද කියායි ආනන්ද හිමි පවසයි ඔවුන්ගේ වටිනා වස්තුව හැරදා එහෙම ගැන මං හේතු විස්තර කළා. ඒ අය තේරුම් ගත්තා මං හැබවින්ම අනතුරකට මුහුණ පාන්නට ඉඩ තිබුණ බව. ඉතින් අප හැමදෙනාම එක්ව බුදු හිමියන් දකින්නට අනුපිය අඹවණයට ගියා. එයයි උපාලි හිමි පවසන්නේ සිනහවකිනි. අපි බුදු හිමියනුත් රහතුන් වහන්සේලාත් වැඩ සිටි තැනට සෙමින් ළඟා වුණා. බුදුහිමියන් අප එනොදුටුවාම අපට ළඟට එන්නේ ඇරයුම් කළා යැයි ආනන්ද හිමි පවසයි මා සොයුරුනි මෙහි ආවේ ඇයි කියා බුදුහිමියන් විමසුවා අපගේ පවුල් වලින් ඉටුවේ යුතු යුතුයකමක් ලෙස අප ශාසනයට ඇතුළත් වන්නට ආබව මා කීවා ආනන්ද හිමි පවසයි එවිට බුදුහිමියන් නැසුවා උපාලි ඔබ ආවේ ඇයිද කියා මා උත්තර දෙන්නටත් කලින් දේවදත්ත කතා කරලා කීවා උපාලි අපේ සේවකයා අපේ හිස මුඩු කරගන්නටත් අපේ සිවුරු සෝදා දෙන්නටත් ඔහුව අවශ්‍යයි කියා බුදුහිමියන් කීවා දේවදත්ත මාගේ ශාසනයේ සේවකයන් නැහැ භික්ෂූන් හැමෝම එක සමානයි අපි අපේ කටයුතු බලා කියා ගන්නවා ඉතින් උපාලේ ඔබට රාජකාරියක් නැති නිසා මොකද කරන්නේ කියා මා දන්නේ නැහැ. හැබැයි මට ආපසු ගෙදර යන්න නම් බෑ. යැයි මා කීවා. ඉතින් බුදුහිමියන් මගෙන් ඇසුවා ඔබ මහාන වෙන්න කැමතිද කියා. මා කීවා මන් සේවකෙක් පමණයි කියා. උන්වහන්සේ කීවා උපාලි මේ ශාසනයේ කුල බෙහෙදයක් නැහැ. කියා බුදුහිමියන් නැවතත් ඇසුවා උපාලි මහාන වෙන්නට කැමැතිද කියා මා පුදුම වෙලා කීවා එහෙමයි ස්වාමීනි ඔබ වහන්සේ මාව පිළිගන්නවා නම් මා මහාන වෙන්න කැමැතියි කියා උන්වහන්සේ කීවා එහෙමනම් මා මුලින්ම පැවිදි කරන්නේ ඔබයි කියා දේවදත්ත එකඟ නොවි එහෙම වුණොත් උපාලි අපට වඩා දෙටු වෙනවා. එවිට අපි ඔහුට වඩා තත්වෙන් පහත් වෙනවා. අපට ඔහුට වඳින්නටත් වෙනවා. යයි පැවසුවා. බුදු හිමියන් මහා කරුණාවෙන් දේවදත්ත දෙස බලා එසේම වේවායි කියා මා මහාන කරලා අනතුරුව අන් අය ශාසනයට ඇතුළත් කරගත්තා යැයි උපාලි හිමි පවසයි. ඔබ හැමට රහත්ඵල ලැබීමට ටික කාලයක් ගත වුණා නේද? බක්කුල හිමි විමසයි. මට නම් වසර දෙකක් විතර ගත වුණා. යයි අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. සාරිපුත් හිමියන් මට ධාන වැඩිම ගැන කියා දුන්නා. අටවැනි ඵලයට පත්වීමට බුදු හිමියන් බොහෝසේ උදව් කළා. මා ගුරුහරුකම් ලැබුවේ වේලුවනයේදී ඊළඟ වසරේ එහි වස් විසුමට මා ආරාධනා ලැබුවා. වේලුවනය මට වස්විසීමට සුදුසුම තැන බව උන්වහන්සේ දැන සිටියා. උන්වහන්සේ නිවැරදියි. ඒ වස් අවසානයේ මා රහත් ඵල ලැබුවා. යයි උපාලි හිමි පවසයි. බගු කිම්බල හා මාත් රහත් ඵල ලැබීමට ඒ තරම් කාලයක් ගත කළා. බුදු හිමියන් වරින් වර අපට අනුශාසනා කළා. වැඩිහිටි හිමිවරුන්ගේ කාරුණික උපදෙස් හා මඟ පෙන්වීමද අපට ලැබුණා. වද්දේ හිමි පවසයි. පොන්න හිමියන්ගේ දේශනාවන්ට සවන් දී මා සෝවාන් වුණා. එතෙන් පටන් මා ඒ හිමියන්ට කෘතගුණ සලකනවා. ගුරුතුමනි ඔබ වහන්සේ මට මුල්ම පාඩම කියා දුන්නා. එයින් පසු මා කෙමින් කෙමින් ඉහළට ගමන් ගත්තා. යැයි ආනන්ද හිමි පොන්න හිමිට පවසයි. ඔබ රහත්ඵල ලබාවිද නොලබාවිද යන සැකය වරින් වර ඔබ තුල ඉස්මතු වූ බව අප දන්නවා. නමුත් අප හැම විටම දැන සිටියා ඔබ රහත් වන බව යයි බද්දිය හිමි පවසයි. බුදු හිමියන් හැම විටම දේශනා කළාසේ කාලය මායාවක්. ඵල ඉදුණු විට එය නිතතින්ම බිමට ඇද වැටෙනවා. ආනන්ද හිමියනි පොදුන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකවරයා ලෙස ඔබ වහන්සේට අපට නැති වගකීම් රාශියක් පැවරී තිබුණා. උන්වහන්සේට මහා ශුන්්‍යත සූත්‍රය දේශනා කළා මතකද? යයි පොන්න හිමි විමසයි. "ඔව්" යයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. බුදු හිමියන් කීවදන් ඒ ආකාරයෙන්ම අපට නොපවසන්නේ ඇයි? පොන්න හිමි විමසයි. ආනන්ද හිමි බුදු හිමියන් මට මෙසේ කීවායයි අරඹයි. ආනන්දය යම් මේ සූත්‍ර ධර්මයක් වේද, ගාථා ධර්මයක් වේද, විස්තර ධර්මයක් වේද, ඒ සඳහා ශ්‍රාවක තෙමේ ශාස්ත්‍රෝන් වහන්සේ අනුව යන්නට නුසුදුසිය. ඒට හේතු කවරේද? ආනන්දය තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ධර්මයේ අසන ලද්දා හෝ දරන ලද්දා හෝ වචනෙන් පුරුදු පුහුණු කරන ලද්දා හෝ සිතින් සලකා බලන ලද්දා හෝ නුවණසින් අවබෝධ කරන ලද්දා හෝද වේ. ඒත් ආනන්දය යම් මේ කතාවක් කෙලෙසුන් කපා හරින්නේද සිත විනිශ්චය කිරීමට සුදුසුද ඒකාන්තයෙන් කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශේෂ දැනුම් පිණිස සත්‍ය අවබෝධය පිණිස නිර්වාණය පිණිස පවතීද එනම් ලද දේන් සතුටු වීම පිළිබඳ කතාය විවේකයේ පිළිබඳ කතාය ශීලයේ පිළිබඳ කතාය සමාධිය පිළිබඳ කතාය ප්‍රඥාව පිළිබඳ කතාය විමුක්තිය පිළිබඳ කතාය විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතාය යන මෝහුයි ආනන්දය මෙබඳු කතා හේතු කොටගෙන ශ්‍රාවක තෙමේ වළක්වන ලද නමුත් ශාස්ත්‍රුන් වහන්සේ අනුව යන්නට සුදුසුය ආනන්දය යම් සූත්‍ර ධර්මයක් ගාථා විස්තර ධර්මයක් වේද ඒ හේතු කොටගෙන ශාස්ත්‍රුන් වහන්සේ අනුව යාම සුදුසු වෙයි ආනන්දය තොප විසින් පැවිදිව බොහෝ වූ බුද්ධ දේශනා අසන ලදී වචනෙන් සිතින් දරන ලදී නුවණින් දැනගන්නා ලදී යම් කතාවක් කල කිරීම නිරෝධය විරාගය සංසිඳීම සත්‍යාවබෝධය නිවන පිණිස පවතිනම් අල්පේච්ඡ කතා සන්තුෂ්ටි කතා විවේක කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා යන මෙබඳු කතා නිසා ශ්‍රාවක තෙම වළක්වන ලද නමුත් ශාස්ත්‍රෝන් අනුව යන්නට සුදුසුය. හිමියනි ඔබ වහන්සේට බුදුහිමියන් කිසි විටක ඉවත යන්නේයයි කීවේ නැහැ. උන්වහන්සේ හැම විටම ඔබ වහන්සේ තව තවත් ලං කරගත්තා. හැම විටම ඔබේ ශක්තිය, ඔබේ සැලකිලි අගය කළා. උන්වහන්සේගේ කටයුතු කර ගැනීමට ඔබෙන් උදව් ලැබුණා. උන්වහන්සේගේ දේශනාවන් මතක තබා ගැනීමට ඔබ තුල වූ දක්ෂතාවය දුටුවා දිනක ඔබ නිවන සාක්ෂාත් කරගන්නා බවත් උන්වහන්සේ දැන සිටියා කිසි විටක පැමිණිල නොකර ඔබ බුදුන් වහන්සේ හොඳට බලාගත්තා යයි මහා කස්සප හිමි පවසයි කුටියේ අනෙක් සියලු රහතුන් වහන්සේලාද එකඟතාවය පළ කරති ආනන්ද හිමි හිසනමා මහා කස්සප හිමියන්ගේ වදන් මෙනෙහි කරයි. අන්තිමේදී කඳ ඍජුව තබා හිඳගනී. තවම දේවදත්ත හිමි ගැන සඳහනක් කළේ නෑ නේද? යයි සෝපාක හිමි විමසයි. දේවදත්ත සෑහෙන කාලයක් වීරියෙන් භාවනා කළා. ධාන සතරම ලබා යම් තරමක අතීන්ද්‍රිය ශක්තියින්ද ලැබුවා. අවාසනාවකට එක් තැනකින් එහාට ගියේ නැහැ. යයි බද්දේ හිමි පවසයි. "ඕ දේවදත්තට හැම විටම පළමුවැනි ආවීමේ අවශ්‍යතාවය තිබුණා. ඔහුගේ අහංකාරකමත් උඩකුකමත් නිසා සැබෑ අරමුණට පැමිණීමට නොහැකි වුණා. ඔහුට අවසානයේ ඕදය අප හැමදිනාම දන්නවනේ. ඒ වුණත් ඒ කොටස පසුවට තබා ගමු." යයි මහා කස්සප හිමි පවසයි. ආනන්ද හිමියනි ඔබ වහන්සේ අද සවස දේශනා කළ සූත්‍රයේ සැබෑ අරුත දේවදත්ත හිමි තේරුම් නොගත් හැඩයි. ඔහු බ්‍රාහ්මණ වංශයේ පිළිබඳව දැරුවේ තමා කුඩා කල පටන්ම මොලේට කාවද්දා සිටි අදහස පමණයි. එනම් කෙනෙක් උපතින්ම බ්‍රාහ්මණ වෙනවාය කියා ඔහු මගේ මතයට අවනත උනේ ධර්ම ශ්‍රවණය කරන විටක පමණයි. නමුත් එවිටත් යටි සිත ඒට ඇති අකමැත්ත මට හැමවිටම හැඟුණා යැයි උපාලහිමි පවසයි. බගු සහ කිම්බලට මොනවාද උනේ සෝපාක හිමි විමසයි. ඒ දෙනම රහත් වූ පසු හිමාලයට ගියා. ඉන්පසු ආරංචියක් නැහැ. මා දන්නා තරමින් දෙදෙනාම භාවනානුයෝගීව විමුක්ති සුවයෙන් ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නට ඇති. විශ්වයේ සියලු සතුන්ට මෛත්‍රිය කරුණාව පතුරවා හරින්නට ඇති. ඒ ක්‍රියාව ඊතා වැදගත්. මිනිය නොහැකි දානයක්. ඒ මෙත් වැඩීම බුදු හිමියන් බොහෝ වතාවල කී වාසේ මිනිසාට සේවය කළ හැක්කේ ධර්මය දේශනා කිරීමෙන්ම පමණක් නොවේ. අනුරුද්ධ හිමි පවසයි. එය සැබවින්ම නිවැරදි. ආනන්ද හිමි පවසයි. මෛත්‍රිය පතුරවා හැරීම හැම දිනාටම කෙරෙන උතුම්ම සේවයක්. බුදු හිමියන් මේ සම්බන්ධයෙන් දේශනා කළ වැදගත්ම සූත්‍රයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. ගුහා ගැබ තුල වූ රහතුන් වහන්සේලා දෙනෙත් පියා ආනන්ද හිමියන්ට සවන් දෙති. ඒ හැම අයෙකුටම උන්වහන්සේ විශ්වයට මුදා හරින තරංග දැනෙයි. ඒ උන්වහන්සේ තම කරුණාසාරය අන් අය හා හවුල් කරගන්නා සේය.